දේශීය සේවයයි. ධර්මානුශාසනා අපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුත්‍යාගම ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජනීය ඉලන්ද ගස්ත්‍රවේ ශීල විසුද්ධි ස්වාමීන් වහන්සේ එනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මාළුක්‍ය සූත්‍රය ඇතුළෙන් වන ධර්මානුශාසනාවයි. නමෝ තස්සේ භගවතු අරහතෝ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 යේතේ චක්කු විඤ්ඤේයා රූපා අදිත්තා අදිත්ත පුබ්බා නච පස්සසී නච තේ හෝති පස්සෙයන්ති අතිතේ කප්ත සද්ධාවන්ත පින්නතුනි අපි මාත්‍රිකා වශයෙන් තබා ගත්තේද සංයුක්ත නිකායේ මාළුන්ගේ පුත්තු සූත්‍ර හතරවෙනි පුස්තකයේ එතකොට මේ ಉದ್ದೇಶය පද වශයෙන් තෝරලා අරගෙන විවරණයන ධර්මපරයය හිලි කර ගන්නට බලමු මේ කිසි වෙලාව තුල. ඉතින් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිළිබඳ වෙන විශේෂ අනුශාසනාවක් කරන්න යන්නේ අපේ පින්නතුණු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ විකාශනය වෙන හරබර ධර්ම දේශනා. මුලින් අහලා අපේ ශ්‍රාවක පින්නතුන් යම් ඉදිරි දැක්මක් ඇතිව ශ්‍රී ලංකා කොමිටු සංස්ථාව විශ්වදේශීය සේවයේ මහගෙදර බණ ටික ආනවා කියලා අපි දන්නවා. එනිසා ඒ වෙලාවත් අපි අපේ දේශනය සඳහාම යොමු කර ගන්න සද්ධාවන්ත පින්නතුනි එක අනුශාසනාවක් පමණක් කරනවා ඔබට. මොකක්ද මේ බණ අහනවා සාසනික කටයුතු ලියදෙනවා තෙල් මල් පහන් සුවඳ දුම් පූජා කරනවා ඒ වගේම දානාදී පින්කම් වල යෙදিলা දෘෂ්ටිකත්වම ඒ ආත්මික කටයුතු වල යෙදෙන ස්වභාවිකුත් ලෝක ධාතුව තුළ එකක් තිබුණා අදක් තියෙන මතුවට තියෙවි. අන්න ඒ මට්ටමට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. ඒ තව හැඳින්වෙන තව නාමයක් තියෙනවා ඕලියන අභිනිවේෂය කියලා. කියන්නේ සැඟවුණු නැත්තම් කුසීතව මැලවුණු නිවනට නැඹුරු නොවුණු. අන්න ඒ වචනේ මතක තියාගන්න. නිවනට නැඹුරු නොවුණු භවයට ඇලුණු නිවනට කුසීත වූ කම්මැලි වූ තීන මිද්දේටපත් වූ මානසික ස්වභාවයන්ගෙන් මේ සසරමයි පැවැත්ම කියන ditthිගතික භාවයක් සාස්වත දෘෂ්ටිය කියලා කියන කෙටිම හඳුන්වනවා. තව දෘෂ්ටියක් තියෙනවා උච්ඡේද දෘෂ්ටිය කියන එක මේ ලෝක ධාතුවේ පවතින ස්වභාව දෙකක් ඔය පෙන්වන්නේ. අමමෑණි බුදු පියාණන් වහන්සේ 28ක් මිත්‍යා දෘෂ්ටි වලින් මතු කර පෙන්වූ දෘෂ්ටි දෙකක් දෘෂ්ටි දෙක තමයි මේ විශේෂයෙන් මම මතක් කරන්නේ. අතිදාවනා බිනිවේෂයේ කිව්වේ මේ ජීවිතේ මෙතනින් ඉවරයි විභවයක් පෙන්වනවා විභව දෘෂ්ටිය. එතකොට භව දෘෂ්ටිය තමයි මුලින් සාස්වතේ කියලා පෙන්වෙන්නේ. උච්ඡේදය කියලා කියන්නේ උච්චින්නයි මෙතනින් මේ ජීවිතෙන් ඉවරයි ඉන්නකල් කාලා ගිහලා ජීවිතේ ගත කරන්න ඕනේ. ඒ නිසා ඒ සම්පත් ලබා ගන්නට අතිදාවණයකින් දිවීමක් මේ ශක්තියෙන් තියෙනවා. එන එක ඒ හේතු දෘෂ්ටි දෙකක් තමයි මාව පෙන්නේ ඔලියනා විනිවේෂයෙන් යුක්තයි එක් කොටාසයක් තව කොටාසයක් අතිදාවනයේ යෙදෙනවා. අතිදාවනා බිනිවේසය කියලා කියන්නේ කාම සම්පත් හොයාගෙන හොයාගෙන ධන සම්පත් හොයාගෙන හොයාගෙන වස්තුකාම කෙලෙසයන්ගෙන් මේ ලබා වූ ජීවිතේ කොයි බින් හරි ගත කරනවා කියන අතිදාවනයක් අද ලෝකේ නම් දකින්න තියෙන අපිට ඒ தත්වයම තමයි. හොඳයි. මම මේ පින්නතුන්ට ශාසනා කරනවා මේ අන්ත දෙකෙන් මිදිලා නිවනට නැඹුරු මනසකින් මේ ධර්ම දේශනාව ටිකක් අහමුන් කියලා. අපි අය කොහොම කැමති බණ භාවනාවක් කරගෙන හොඳින් ඉන්නවා කියන එකනේ. බණ භාවනා කරන්නේ ඉඳ බලාගෙන භාවනා කරන්නේ. හොඳයි. කොහොම වුණත් සතුටු සිතින් සාදු කියලා බණ ටිකක් අහමු. අද ආ ඔය මතක් කරපු විදිහට මාළුත්ගේ පුත්ත තෙරුන් වහන්සේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටියා පින්නතුනේ පුදුම විදිය ප්‍රකාශයක්. මෙන්න මේ විදිහට. වයසයි මිනිහ. තෙරුන් වහන්සේට වයසයි. දැන් බුදුරජාණන් වහන්සේට පැමිණලා ඉල්ලා සිටියා විමසා සිටියා ඔබ වහන්සේගේ යම් දහමක් වෙත්නම් මේ කෙලෙස් තවන වැර ඇතිව සමූහයාගෙන් වෙන්ව නිවන් පිණිස මේ වූ සිත් ඇතිව ඔන්න මහාන කියන වචනේ තේරුම නිවන් පිණිස මේ වූ සිත් ඇතිව සසර දුක දැකලා කලකිරිලා මහාන විචයක බුදු පියාණන් වහන්සේ අමුතුවේ මහාන කියලා ඉතින් මේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව තමයි එනම් මේ මා ලුංඛ්‍ය පුත්ත තිරනෝද පැවිද්දට පැමිණලා තියෙන්නේ. ඒ නිසායි තමයි අහන්නේ වයසයි. ආයතන බුදු පියාණන් වහන්සේ වන්දනා කර අසා සිටියනේ ඔබ වහන්සේගේ ශාසනයේ මේ කෙලෙස් තවන දැර ඇතිව සමූහයෙන් වෙන්ව ඝන සංගිනිකාරාමයෙන් වෙන්ව මේ සසර දුක්ගින් නිවා යන්න පැවිදි වූ මට කෙටියෙන් සැකෙමින් දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. බලන්න කිල්ලා සිටියේ කොහොමද? දීර්ඝ බණක් නෙමෙයි. මට ඕනේ කෙටියෙන් බණක් කියලා. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ තොප්ප වැනි තුන් කල් ඉක්ම වූ ඈ තබා කාලෙත් නෙමෙයි තරුණ කාලෙත් නෙමෙයි මහලු කාලෙත් දැන් ඉක්මවාගෙන ගිහින් හැම රැල්ල වැටිලා හැම කෙස් ටික පැහිලා ඒ මට්ටම ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ තුන් කල් ඉක්මෝ මහලු විරිතපත් ඔප සැකවින් දහමක් ඉල්ලා සිටනවා නම් තරුණ භික්ෂූන්ට කුමක් කියන්නද කියලා බුදුරජාණන් වහන්සේ එහෙම උනන්දු කිරීම මේ පසුබට කිරීමක් එහෙම නෙමේ තවත් මේ මාළුන් කියපුත්තගේ ඉල්ලීම නැත්නම් එයාගේ ඇතුළු අභ්‍යන්තර එළියට අරගෙන මේ නිවනට උනන්දු කිරීමට මේ ප්‍රකාශය කරන්නේ තරුණ භික්ෂූන්ට මම කුමක් කියන්නේ කියලා ස්වාමීනි තුන්කල් ඉක්ම වූ මාවිත සැකෙමින් ධමයක් දේශනා කරන සේක්වා දේශනාවේ අරුත් දැනගන්නෙමි කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනවි ඒ ප්‍රකාශය මම මේ මුද්‍රිත පොත ඒ අනුවම ඔබට දේශනා කළේ විමුක්තියේදී වැදගත්කමම මතු කර මාට පෙන්වන්නට අවශ්‍ය නිසා තමන් පිළිබඳව හොඳ විශ්වාසයකින් ධර්මයේ දේශනා කරන්න කියලා ඉල්ලා සිටියන්නේ මේක අවශ්‍යනේ පින්නතුනේ කෙටියෙන් ධර්ම දේශනාව ගැන. අප්පන්නවා බහුන්නවා බාකස්සු. කොහොමද කියන්නේ? මට හුඟක් බණ එපා. කවුද මෙහෙම කියන්නේ? සාරිපුත්‍ර ආ මුගල්ලාන දෙනම වහන්සේගේ බුදු පියාණන් වහන්සේගේ අගසව් දෙනම වහන්සේගෙන් අග්ග පණ්ඩිත අයම නැත්නම් ධර්මසේනාධිපතීන් වහන්සේ කියනවා අර අතජී ස්වාමීන් වහන්සේ හම්බෙච්චි අවස්ථාවේනේ ඒ ධම්මා හේතුප්පබව පිටින් වන් ටික අහලා සෝම් බලපත් වෙන්නේ. මට හුඟක් ඕනේ නැහැ ටිකක් ගන්න තරම කියන්න කියලා දීලා මේ වගේ තව තැනක් තමයි දැන් එතනම වෙනවා කින් කාහසි ව්‍යංජනම් බහුම් බහු වචන වලින් ඇති අර්ථය මොකද්ද? ගැඹුරු අර්ථය ඇති ධර්මයේ ටිකක් දේශනා කරන්න කියලා කියනවා. අපේ උපතිස්ස පරිබ්‍රාජික තැනක් දැන් ඒ වගේම තවත් තැනක් තමයි බාහ්‍ය දාරුචරියගේ තැන ස්වාමීනි වයසයි තමයි වහන්සේ දානේ පිරිසියාගෙන ඉන්න කල්වත් මට ජීවත් වෙන්න ලැබෙයිද දන්නේ නැහැ කියලා ඉල්ලා සිටිනවානේ එතන අර දිත්තේ දිත්තමත් සුතේ ඒ එතනට අද සම්බන්ධ වෙනවා අපිත් එතකොට ඔන්න මම මේ අවස්ථාව දෙක පෙන්වන්නේ මේ මාළුන් කියපුත් කෙරුන් වහන්සේ එබඳුම තමා පිළිබඳව ආත්ම ගෞරවයක් එහෙම නැත්නම් තමන් පිළිබඳව යම් හැඟීමක් ඇතුලේ තිබුණා. Tamanට මේ දේ සාක්ෂාත් කරගන්න පුළුවන් මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය පැවතුණා. අද හුඟක් දෙනාට නැහැ. මේ සෝවාන් වෙන්න පුළුවන් වෙයිද අපිට ඉතින් ওই බණ අහලා හරියයිද කියන හොම දෙපැත්තක් තියෙන එකයි මම අර දිච්ච දෙකෙන් මුදවා ගන්න මුලින් යම් කෙටියම් ශාස්ත්‍රාවක් උත්කලේ. හොඳයි අද මේ දේශනාවේ සාරාංශය හැටියට පෙන්වන්නේ පින්නද මේ විඥානයේ ආයතන හයේ විඥාණයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මනෝ විඥාණයෙන් ධර්ම කියන තැනට එන ආත ආයතන හය ලෝකයට එකතු වෙන තැන. ඒ ඒ ඒක තමයි සාරාංශය. චක්කු විඥාණය හට ගැනීම, ඒ වගේම මානසිකාර මන ඉන්ද්‍රියේ ස්වභාවය, ඊළඟට ප්‍රභාස්වර හිත, චිත්ත, සාරත්ත්‍ය චිත්ත සහ විරත්ත්‍ය චිත්ත. සාරත්ත්‍ය කියන්නේ සාරජ්‍ය වෙන චිත්ත. මොනවට සාර්ථක වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට. මනස වෙනවා පහළ වෙන සිටි සිටිවිලි ධර්මතාවයන්ට මේ සිත සාරජ්‍ය වෙනවා, ඇලී සිටිනවා. එතකොට මේ සාරජ්‍ය සිත එයාට නිවන ඈතයි කියන කාරණේ මේ සූත්‍රයෙන් හෙළි වෙනවා ඉදිරියට. විරක්ත චිත්ත කියන්නේ ඒ විරජ්‍ය සජ්‍ය විරජ්‍ය විරාගී වූ සිත කියන තැන. ඒතකොට අවස්ථා තුනක් අපිට හඳුනා ගන්න වෙනවා. චක්කු විඥානයේ අවස්ථාව, ඇහි පහළ වෙන කනේ පහළ වෙන මෙන්න හොඳට දාන්න තැන්නේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ අන්න ඒ අවස්ථාවල් ඊළඟ මේ මානසිකාර අවස්ථාව මනසෙන් සිහි කර ගන්න අවස්ථාව ඇහෙන් කනෙන් දිවෙන් අරගෙන ඉඳලා එතන එතන ඉවර නෑ තව මනසේ මනසේ විඳින්න හිතේ හිතේ විඳින්න වමාරා නැවත ගන්න අරගෙන සිහි කළා රස විඳින්න ආස්වාද වෙන්නත් මේ සත්‍යයේ පෙළමෙන ගතියක් තියෙනවානේ එනිසා මේ මානසිකාර தත්ත්වය මනස පිළිබඳ දීර්ඝන සස්තන කරන්න බෑ මේ එක වචනයක් ඇති පැයම සමානකට ඒ නිසා කෙටි හැඳින්වීම පුත් ඔය කියුවා එහෙනම් අපිට අද අපි තෝරා ගන්න ඕනේ ටික මේ චක්කු විඥානයේ ඇසට රූපයක් හම්බෙන තැන ක්‍රියාත්මක වෙන හැටි ඒ එහෙම නිසා උපදින චිත්ත ස්වභාවයක් යවන සිත් හතේ ඡන්දයක් රාගයක් ඇති වෙන හැටි ඒකට බැඳෙන හැටි ඒ බැඳෙන්නේ දුකට කියන බව සංනාමාන දිට්ඨි ඉස්ලාම ස්තන්ධ පහකට බැඳීම ඇති වෙන හැටි අපි කෙටියෙන් සාකච්ඡා කරමු. මනසේ මනස තත්ත්වය සමාර මනෝ නිවාරණ සූත්‍රණ උත්සවන යුක්තනිකායම තවත් තැනක දේවතාවෙක් ආනතන පෙන්නනවා. දේවතාව ආන්නේ මනස හැමදේම වළක්වන්න ඕන නේද කියලා. බුදු පියාණන් වහන්සේලා හැමදේම නවත්තන්නේ නෑ. අකුසලයෙන් පමණයි සිත නවත්වන්නේ කියලා. මනසිකාර වීම ස්වභාවයක්. එහෙනම් ඔන්න ඔය කියන කාරණාවත් එක්ක අපි බලමු අද දවසේ ඉඳ ලැබෙන හැටියට දැන් කොහොමද මේ අපි අපිට ඉදිරිපත් කරපු සූත්‍ර පාඨය දැන් ටිකක් විමසමු. තං කිම් මඤ්ඤති අර විද්‍යට මාළුන් කියපුත්ත තෙරුන් වහන්සේ විමසා සිටියා බුදු පියාණන් වහන්සේගෙන් අන්න බුදු පියාණන් වහන්සේ සතුටටපත් වෙනවා ඒ ප්‍රකාශයට ඒ ඉල්ලීමට මහලු භවයේ හිටියත් අදත් අපේ මහලු පැවිදි ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් වස්වයස්ගත උපාසක පින්නතුන් ඉන්න පුළුවන් වස්වයස්ගත කියලා දුක් වෙන්න එපා සකෙන්නේකෙනෙලු මේක තේරුම් ගන්න ඒ පරිණතභාවය පිහිට උපකාර වෙයි නිසා ඔන්න දැන් බලන්න දේශනා පාඨය තං කිම් මඤ්ඤසි මාළුන් කිය පුත්ත යේතේ චක්කු විඤ්ඤයා රූපා අදිත්තා අදිත්ත පුබ්බා නච පස්සසී නචතේ හෝති පස්ස සියන්ති අත්තිතේ තත්ත මේකේ තේරුම මෙහෙමයි ඊළඟ තව ඉතිරි කොටසක් තියෙනවා ඒකටම අදාළව චන්දෝවා රාගෝවා තේමන් පාති නොහෙතම් වන්ති ඒ කියන්නේ මේ මාළුන්ගේ පුත්‍ර තොප කිමයි කුමක් තියා හඳුන්වනවද අදහස් කරනවද චක්කු විඥාණයෙන් දත යුතු වූ චක්කු විඥාණයෙන් දැනගන්නා වූ නොදුටු නොදුටු වීරු නොදැක්ක ඒ කියන්නේ දැක පෙර නැති යම් රූපයක් රූපය වෙද්ද ඔවුන් නොම දකිවුනම් ඔවුන් දක් නෙමෙයි සිතෙකුත් ඔබට නොවේ නම් තොපට ඒ ඡන්දේකෝ රාගේකෝ ප්‍රේමේකෝ ඇද්දෙයි ඔන්න මෙතන ගැඹුරු ධර්මතාවයක් තියෙන නිසා වචන ටිකක් පැතිලි සහිත වෙයි අපි තෝරාගමු ටිකෙන් ටික මාළුක්‍ය පුත් තෙරුන්ගෙන් අසා සිටිනවා තොපට කුමක්ද හැඟෙන්නේ මේ චක්කු විඥාණයෙන්නේ රූපේ දැනගන්නේ අසවල් රූපේ මේක වටාපත මේ මේ මල් පෝච්චිය මේ අසවලාය කියලා දැන ගැනීම විඥානයක් පහළ වෙන්න ඕනේ හිතක් පහළ වෙන්න විඥානය කියන්නේ ලෝකෙට එකතු වෙන ජවන් සිත් හැත්තේ රමණේ වෙන සිත හදන ශක්තිය තමයි විඥානය කියන්නේ ස්කන්ධ පංචකය මහදන මුක්තා වාගේ පුරෝගාමී වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටම ඔන්න විඥානය ඉතින් විඥානයෙන් එහෙම රූපේ ගැන මුලින් මේ සාකච්ඡා වෙන්නේ අතට සම්බන්ධ කරන සාකච්ඡා කරමු. චක්කු විඥාණයෙන් යමක් ඒ ඇහැට පස්ස නොවි නුදුටු එතකොට වර්තමාන මට්ටම දැක්ලා කියන්නේ නැති එකක් පිළිබඳව. පෙර නොදුටු විරු එහෙම නොදුටු විරු දැකලක් නැති එහෙම එකකින් එහෙම දකින්න ඕනේ කියලා රූපයක් පිළිබඳ සිතකුත් නැත්නම් ආන්න එහෙම වූ අවස්ථා තුනක් වර්තමානයේ දකින්නත් රූපයක් නැහැ රූප දකින්නේ නැහැ කලින් දැකලා ඇති රූපයක් පිළිබඳ සිතකුත් නැහැ අතීතයේ දැක්මක් පිළිබඳ මෙනෙහි කරලා ගන්න රූපයක් මනෝ විකාරයෙන් මනෝ සංචේතනයෙන් දෙන රූප ඡායාවකුත් නැහැ එහෙම රූපයක් දකින්න ඕනේ කියලා හිතකුත් ඇති නොවන මහානම් සොපට ඒ රූපේ අරඹයා ඡන්දයකෝ රාගයකෝ ප්‍රේමයකෝ ඇද්දයි කියලා ගැහුවේ මේ ඡන්දය කියන වචනේ කැමැත්ත කියන එක පින්නතුනේ රාගය කියලා වචනේ මෙතනින් පෙන්නන්නේ ඇලීම කියලා. මෙතන අලුත් වචනයක් එකතු වෙනවා මේ සූත්‍ර පාඨයෙන්. ඡන්தோ රාගෝ වචනයත් සමග ප්‍රේමං කියන වචනේ. ප්‍රේම කියන්නේ පින්නතුනි මේ සහෘදභාවයම රූපත් එක්ක මේ හිතේ ඇති වෙන සාතුරුප මధుර බවමයි මේකට සරල වචනයක් අපි ඉදිරිපත් කරමු බැඳීම කියන එක. ඇහැට රූපයක් හම්බෙන තැන මේ සත්‍යයගේ ඔන්න කැමැත්ත චන්දෝවා. ඇලිීමක් තියෙන රාගෝවා. ඊළඟට බැඳීමක් ඇති වෙනවා පේමන් කියලා මෙන්න බුදු පියාණන් වහන්සේ වචන තුනක් මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරනවා. එතකොට මේ දෙන උත්තරය තමයි එහෙම නැතිනම් ඔබ දැකලත් නැත්නම් පෙර දැකලත් දැන් වර්තමානයේ දකින්නත් ඔබේ ඇහැට රූප පස්සනෝ වෙනවා නම් කලින් දැකලත් නැත්තම් දකින්න ඕනෑ කියන සිතකුත් පහළ නොවෙනවා නම් යම් යම් රූප. එහෙම කෙනෙකුට ඒ රූපේ ආරම්භය යා ඡන්දයක් හෝ රාගයක් හෝ බැඳීමක් හෝ ඇති වෙනවද කියලා ඇහුවා ප්‍රශ්නාර්ථයෙන්. මානුෂ්‍ය පුත්‍ර දේශනා කරනවා මට. නෝ ඒතම් බන්තේ ඒක වහන්සේ නොවේමය මෙන්න ප්‍රවිෂ්ඨය. මෙන්න මේ විදිහට මගේ පින්නතුනි කනතර යනවා. නොයසු නොයසු විරු සෝත විඥාණයෙන් දත යුතු යයි කියලා එහෙම શબ્දෝ වෙත්නම් එහෙම අසන්න ඕනේ කියන හැඟීමකුත් නැත්තම් ආ අර විදිහටම ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් ඇති වෙයිද කියලා අහනවා. ඒ සියල්ල ලැබෙන්නේ උත්තරේ නොහේ සම්බන්තේ. එසේ නොවේ ස්වාමීනි. දැන් මේ தත්ත්වයේදී මට අද දේශනාවෙන් පෙන්වන්න ඕනේ විශේෂයෙන් මෙන්න ඇහැ ගැන ওই මට්ටම පින්නෝ ඇති. තව ඉඳ ලැබුණොත් අපි අවස්ථාවට කතා කරමු, දේශනා කරමු. මේ මනසට සම්බන්ධ වෙන තැන. මම මුලින් පූර්විකාවේ වශයෙන් මතක් කළා විඥාණය, මනස, චිත්ත කියන අවස්ථා තුනක් පිළිබඳව. දැන් අපි බලමු මෙතන පෙන්නනවා මෙන්න මෙහෙම යේතේ මනෝ විඤ්ඤේය ධම්මා අවිඤ්ඤාතෝ අවිඤ්ඤාත කුබ්බා රච විජානාසී කියලා පෙන්වුවේ මේ අතන රූපයට පෙන්වුවේ අප ආරම්භය චක්කු ආයතනයේ Nirodhaය ගැන මේ පෙන්වන්නේ මේ ආයතන Nirodhaයක් පෙන්වන්නේ මොකද දිත්තේ දිත්තමත්තම් සුතේ සුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් ඔය ඒ අවස්ථාව වෙන්නයි රහත් උතුමාණන් වහන්සේගේ බිහිවීම තමයි මෙතන පෙන්වන්නේ අර බාහ්‍ය දාර්ශනිය උතුමාණන් ගැන මේ පින්නතුන් අහලා තියෙනවා වඩා ප්‍රසිද්ධ දෙන්න මේ දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන අවස්ථා හතරකින් හයපොළ පෙන්වනවනේ හයපොළේ ආකාරය පෙන්වනවනේ අන්න ඒ වගේ මෙතන මනෝ විඥානයේ සම්බන්ධව විඥානයේ විඥාන මත්තම් කියන තැන තමයි මෙතනින් මම මනස කියන තැනින් ඔබට පස් වෙන ධර්මතාවයන්ගෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒක එතකොටත් ඒ විදිහමයි. එහෙමනම් එහෙම නොවෙනවා නම් නොදප්තිරු මනෝවිඥාණයකින් යන. එහෙම දහමු වෙත්නම් එහෙම දානගන්න ඕනේ කියලා හිතකුත් පහළ නොවෙනවන නම් මනසට ධර්මතා ගැන එහෙමත් එහෙම අවස්ථාවක එහෙම රකින්න ඕනේ කියලා සිතකුත් හටගන්නේ නැත්නම් මනෝ ධර්මයේ ඇහැකන දිවනාසය ගුප්ත ద్వාරතාව ගැසුනේ නමුත් මේ සිතේ ස්වභාවයක් තියෙනවා මන සිතට සිත නැත්නම් මනස එහෙම නැත්නම් විඥාණය විදර්ශනා නුවණකින් සමත පූර්වාංගම හෝ විදර්ශනා පූර්වාංගම හෝ කර්මස්ථානයකින් ධ්‍යාන මට්ටමකින් සිත උසස් කරන භාවිතා බහුලීකතව ලෝකයෙන් ඉවත් කරගන්නට වෙහසක් දරන තැන සම්සුන් සමාධි මට්ටමකට එන තාක්කල් මේ ලෝකයේ මේ සත්ව ස්වභාවය තමයි නානා අරමුණේ රැඳවීම. ඇස ඇස සමග හෝ කනහ සමග හෝ දිව සමග හෝ නාසය සමග හෝ කය සමග හෝ හිත හිත සමගම හෝ පැවති ඇඳි බැඳී සීම තමයි ස්වභාවික තමයි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. ඡන්தோවා රාගෝවා තේමා. ඡන්දේ රාගය ප්‍රේමය. ඇතිවිව පවතින එකේ පැවැත්තක් තමයි සත්‍ය ගතිය. පවත්තන්ති දුක්ඛං. ඒකේ වුවත් දුක පිළිබඳ චතුරාර්ය සත්‍ය දුක්ඛාරය සත්‍ය අවබෝධය නොවන තාක් කර්මයේ සත්‍යය ඇසත් රූපයත් සමග බන්ධණයෙන් මෙන්න මේ ඡන්දයක් ඇති කරගෙන රාගයක් ඇති කරගෙන තව බැඳීමෙන් තේම බවකට පත්ව කියන තැන. ඉතින් මනසේ තැන ගැන වැඩි ටිකක් වැඩිපුර අපි මතක් කරන බවක් වෙන්නවා. එහෙනම් මනසේ ඇති වෙන අන්න අර සිතුවිලි පිළිබඳව ඡන්දයකුත් රාගයකුත් ප්‍රේමයකුත් නැත්තම් එහෙම ඒ සිතිවිලි හටගන්න ඕනේ. මනසේ සිත සිතා ඉඳ අවශ්‍යතාවක් නැහැ. එහෙම මනසේ නිරෝධයකට කැමැත්ත දක්වන තැන සිත සිතා මව මව නැවත නැවත අරගෙන කලු මර මර වින්දනයේ වෙන්න ආසාවක් කැමැත්තක් රාගයක් ප්‍රේමයක් නැත්තම් අන්න එතන මිදිච්ච තැනයි මනසේ විමුක්ත බව තමයි පෙන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ එතන උත්තර දෙන්නේ ඒත් වහන්සේසේ නොවේමය. එහෙම එහෙම ඌපනාවක් නැත්තම් කියන කාරණේ. මොකක්ද ඌපනාවක් සිටි සිටි වෙලවලට රාගයක්, තම්බයක් නැත්නම් අය ඒවා පිළිබඳ සිටීමක් අවශ්‍ය නැහැ කියන තැන තමයි කෙටියෙන්නේ. ඔය ළඟ මේ ඉදිරියට තව දේශනාව බුදුපියන් වහන්සේෙන් පෙන්නනවා මානුක්‍ය පුත්‍ර මේ තොපට දුටු දෙයක් පිළිබඳ ඇසූ දෙයක් පිළිබඳව අනාගතිකම විස්තර කරන්නේ ditta sutamuta ඇසු දුටු විත් ඇසු සුත මුත කියන වචනේ විස්තර වෙන්නේ පින්නතුනි ගත් කියන තේරුම. කොහොමද නාසයට ගත් දිවට ගත් කයට ගත් ඊළඟ වචනේ දත යුතු ඔන්න පද හතර මතක තියාගමුකෝ දුටු ඇසු ගත් දත යුතු ඕක තමයි දිත්ත සුත මුත විඤ්ඤාත කියලා බණ පොතේ මේ පින්නතු මේ වෙනකොට හොඳට අහලා තියෙන්නේ දැන් ගත් කියලා දැනෙනවා නාසයට ගස් ගස් සුවඳ දිවට රසය ගස් කයට ස්පර්ශය ගස් මුදු වල පහස ගස්නේ එතකොට ඊළඟ වචනේ දත්ත යුතු වන්න විඥානයේ අවස්ථාව අර චක්කු මේ කකයේ මුදු මොහොක් දෙහ හැප්පෙන දෙයක් මේ ඇස කන දිවනාසෙන් ගත්තු තැන විඥාණයෙන් තමයි පොඩි බැඳලා දත යුත්තේක් බවටපත් වෙන්නේ දැනගත් භාවයටපත් වෙන්නේ එහෙනම් දහම් මේ දහම් අතුරෙන් මේකෙන් මේ දුටු දෙයින් දුටු පබණක් අතරලද්දේ අසූ පබණක් ওই විදිහට ඒක තෝරා ගන්න ඒ විදිහට ඇති වුණොත් එයාට මෙන්න මේ ditta sutamuta විඤ්ඤාතේහි අර බාහිදාර්චිත වගේ මේ සිත්තේ දිච්ච මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන ඒ දුටු තැනින් දුටු දේ ඉවරයි. දකිනවා රූපේ නොදකින ඇස් පියා ඉන්නව නෙමෙයි කනට ඇහිලා ගහගෙන ඉන්නව නෙමෙයි ඒ ඒ ඒ අවස්ථාවේ රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින්නේ නැති තැනට අර ඉන්ද්‍රිය සංවරය සහ අර රාග ද්වේෂ මෝහයේ මුලාණය දැන් රාගයෙන් වෙන්නේ හත් වීම මේ సంతානය මනස රත් වීමක් තමයි ඇති කරන්නේ රාග කියන ස්වභාවයෙන්. ඒතර ද්වේෂයෙන් කරන්නේ දුෂ්ට භාවයට පත් කරන එක මේ සත්‍යයගේ අර පබස්තර සිත මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් රවුමෙන් වටෙන් ලෝකයට එකතු වෙන තැන තමයි මේ තරම් හානියක් මේ ප්‍රබස්තර සිතට වෙන්නේ. ඒක තමයි අර සාරජ්‍ය වෙන තැන සහ විරජ්‍ය තත්ත්වයක් වෙන්නේ. සත්තා හූපස්මින් සාරජ්ජන්ති කියන බණ පොතේ ඔය ධර්මතාවට හොඳට හෙලි කර ගන්න ඕනේ මේ පින්නතුන්. සාජ්‍ය වෙන්නේ. නිබ්බිදාරපත් වුණොත් තමයි විරජ්‍යණය වෙන්නේ. කලකිරුණොත් තමයි රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ. එතකොට මේ දෙතනම තේරා ගන්න බැරි වෙන තැන වෙනකොට අවබෝධයකටපත් නොවන තැනට රූප සොයාගෙනම යනවා, ශබ්ද සොයාගෙනම යනවා, ගන්ධ සොයාගෙනම යනවා, රස හොයාගෙනම යනවා, ස්පර්ශ හොයාගෙනම යනවා. ඒ හොයාගෙන නතර වෙච්ච තැන ඇඳ කැලුණත්, ශාන්ති පුටුවක හිටියත්, නිෂ්කලංකයක් හිටියත්, බාහිරින් හිතේ වෙනවට හිත වැඩ, මනස වැඩ, මනසෙන් බැඳිලා, නන්දියෙන් රාගයෙන් දුෂ්ට වෙලා ද්වේෂයකටපත් කරනවා හිත එක්ක රාගයකටපත් වෙනවා නැත්නම් මුලාභාවකටම පත් වෙලා එහෙ ඉන්නවා කල්පනා කර කර කල්පනාව. ඒවට කියනවා මනස්ගත කියලා. අපේ පැරණි අයගේ වචන මනස්ගත වෙනවා. එතකොට රාගයෙන් රත් වෙලා ද්වේෂයෙන් දුත් වෙලා එම මොඩකම් අනුනකම් වලගේ මූඩ වෙලා තමයි මේ සත්‍ය සාමාන්‍ය අන්ධ භූත පුද්ගලයන්ට මට්ටම. ඉතින් ඒ එහෙම කෙනාට එතනින් මිදුණු කෙනාට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා එහෙම සිත නොපිහිටුවොත් එයාගේ මෙලවත් නොවන පරලවත් නොවන දෙලොවම නොවන ලෝකේ ඉක්මු රහතන් වහන්සේ බිහි වෙන බව මෙන්න මේ කර්මස්ථානයක් විදර්ශනා කර්මස්ථානයක් වෙන්නේ මානුන්තිය පුත්ත තෙරුන් වහන්සේට ඒ දහම් පරියාය ඇති වුණා මෙලොවෙනුත් මිදිලා පරලොවෙනුත් මිදිලා මෙලව එළව දෙපොළින්ම මිදිලා මිදුණු විමුක්ත කුජලයා නැත්නම් උතුම් රහතන් වහන්සේ පිණිතුනේ බිහි වුණා. ඒ බිහි වුණු බව ඒ කර්මස්ථානයේ ඒ අවබෝධ වෙච්ච හැටි ඉදිරියට සරලව පෙන්වනවා. දැන් අර සහතුතුමන් වහන්සේට ඊතරත් නොවන මෙතරත් නොවන කතාවක් වෙනවනේ. ඊතර මෙතරක් නොවන බව. ඒ වාගේ තමයි මෙතන මෙලොව. මෙලොව මොකද්ද? මේ ඇහැ මෙලොව. ඇහැ කන, දිව, නාසය, ශරීරය, මනස මේ ආධ්‍යාත්මික ඉදුවන් හය මෙලොව. පරලොව හැටියට ගන්න පුළුවන් අර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස. ඒ මෙලොව අර පරලොවත් එහෙම සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒ ආධ්‍යාත්මයට කොට ඒ මම කරලා අරගෙන මේ මම මගේ ඇහැ බාහිර රූපය මම බලන රූපය මගේ රූපය මමයි දැක්කේ මමයි නන්දිය ඇති කරගත්තේ. මමයි රාගය ඇති කරගති කරගත්තේ. මගේ ප්‍රේමයෙන් මම බැඳුනේ. කියන ඔන්න ඔය මට්ටම අවබෝධ කරගන්න ඒ වෙනකොට ආධ්‍යාත්මික කර කිසිම ගත්තු ඇහක් ආදී ඉන්ද්‍රියන් බාහිර බාහිර රූප ශබ්ද ගන්ධ රස ඒවා එනකොට ඒ ඒ වගේ ඇති වෙන අර මානසික සහෘද බව එහෙම නැත්නම් සාත මధుර බව ප්‍රිය බව නන්දි බව රාග බව ඕක තමයි මේ සත්‍යයේ ස්වභාවය පින්නතුනි එතකොට මේ විඥාණයෙන් බැඳෙන්නේ එතන මිදුණු බැඳෙන්නේ ඇහි කනේ දිවේ නාසයේ පහළ වෙන හිත. ඒ හිත හඳුන්වන්නේ විඥාණය කියලා. ඒ ඒ අවස්ථා. ඒ ඉන්ද්‍රියට අදාළ කරලා. චක්කු විඥාණය උමටිට හොඳට ඒ කොටස් මේ පිළිබඳව අහලා තියෙන තැන. හොඳට. ඉතින් මේ දෙක දුන්නේ විදර්ශනාව. මේ විදර්ශනාව මාළුක්‍ය පුත්‍ර තෙරුන්ට හොඳට අවබෝධ වුණා. අවබෝධ වෙලා උන්වහන්සේ දේශනා කරන්නට ගත්තා බුදුපියාණන් වහන්සේ මෙන්න මේ විදිහට රූපේ පිළිබඳව එතුමාට තේරිච්ච මහසට තේරිච්ච විදිය. කොහොමද? රූපං දිස්වා සති මුත්තා පිය නිමිත්තං මනසිකරෝතෝ සානත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිත්තති ටිකක් අභ්‍යන්තරයට ඇතුළට හැරෙන තැනක් මෙතන. දැන් රූපයක් දකින්න රූපං දිස්වා. අර සතිය නැත්තම් ඒ සිහිය අපිරිසුදු වෙනකොට සිහිය අතීය බවට පෙත් වෙලා මානසිකරෝත කළොත් ඇති වෙන්නේ සාරත්ත චිත්තෝ අන්න සාරජ්ජලුණු සිතක් වෙනවා. එයින් විඳින්න ඒ දැනගන්න ඒ රූපේ අරමුණකයි මෙනෙහි කරගන්න ඒකට සිහියේ නැති තැනකින් තමයි මේක පටන් ගන්නෙ. එතකොට ඒ ඇලුණු සිත් ඇතිව විඳින්නේ. රූපේ හම් වෙනවා. අහවල් රූපේ කියලා අඳුරාගන්න එක වැරද්දක් නෑ. ඒක ලස්සනයි කියලා හරි, අශෝභනයි කියලා හරි, යහපත් එකක් කිය, අයහපත් එකක් කිය මේ මේ එහෙම හඳුනීමක් ගියත් අනේකින් අකුසල් රැස් වෙන්නේ නෑ. කෙලෙස් අවදි වෙන්නේ නෑ පින්නතුනේ. කෙලෙස් අවදි වෙන්නේ ඇලුණු සිතක් අර විදිහට අන්න අර ඡන්දෝ රාගෝ ප්‍රේම කියන වචන තුන අපි ගන්න එළියට ඉදිරියට එහෙම ඇලුණු සිත් ඇද කියලා ඒක ගිලගෙන හිටියොත් රූපේ දැසගත්තොත් දැසගෙන අභිවදති හොඳයි කියලා කතා කරනවා ඈ ඒක හොඳයි කියලා නන්දනයකට නන්දියකටපත් වෙනවා ඒකෙම බෑ ගන්නවා අජ්ජෝසාය තිත්ත තුන් අවස්ථා තුනත් වචන වශයෙන් නම් කළා එතන එතකොට ඌට රූපේ නිසා හටගන්නා වේදනාව වැඩෙනවා වර්ධනය වෙනවා රූපේ නිසා සැප වේදනාවක් නම් ඒකේ විදිහ වෙනවා දුක් වේදනාවක් නම් ඒ විදිහට වැඩෙනවා අදුක්කම සුඛ නම් ඒ විදිහට වැඩෙනවා ඒ වැඩිමත් සමග ඒක අනුබද්ධව දැඩි ලෝභයද ඇති වෙනවා දැඩි ලෝභය ඇති වෙනකොට වෙහෙස තව තව වැඩි වෙනවා එතකොට හිත පෙරලී යනවා මේ දුක් රැස්ස එක්තරන්නෙක් බවට පත් වෙනවා. කුමක් අරඹයද මේ පෙන්වන්නේ? ඇස අරඹය, බාහිර රූපේ අරඹය, පෘතුජන භාවයෙන් රූපයක් මැනවයි කියලා මෙනෙහි කරලා අයෝනිසෝ මනස්කාරයෙන්. අනේ දිත්තේ දිත්ත මට්ටම් නෙමෙයි දැන් එතකොට. මේක පෘතුජනයාගේ මට්ටම. මේ తত্ত্বය එතකොට එතකොට සිතේ පෙරලීමක් වෙන රස භවකට පීඩා භවකට ඔන්න සිතපත් වෙන්නේ මේ නන්දි රාගය නිසාමයි මේ කමාමෑණී බුදු පියාණන් වහන්සේ මාගේ පින්වතුනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආරම්භයෙන් වෙන්නවනේ නන්දි රාග සහගතා මෙතන ඡන්தோ වචනය. එතන නන්දි මේ සමානයි වචන උපපද අදි වචන මේවා. එහෙනම් ඡන්ද රාගයෙන් තමයි තත්‍ර තත්‍රාබිනන්දිනි සෙය්‍යති දං කාම තණ්හා විභව තණ්හා තණ්හා ත්‍රයකින් සතරක සත්‍ය බන්ධවන මුලම මගේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ආ ඒ ඒ තැන සත්‍යිත යොමු කරලා මේ මේකේ අනිත් පැත්ත තමයි සීයෙන් රූපේ නොඇලෙන්නේ ඇලුණු සිතක් නෙමෙයි නොඇලුණු සිතක් වින්දනයක් මිනීමක් ගිලගෙන ඉන්නේ නෑ රූපය දැක්ක දැක්ක පමණයි මේ මේ විදිහටයි මේකේ දුක බැහැරලන්නමුට නිවන ළඟ යයි කියලා මේ සූත්‍රයෙන් පෙන්නනවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාන උච්චති. මේ මුල් මුල් ටිකට රූපය නැරෙයි කියලා පිළිගෙන එහි දැකගත්තොත් ගිරගත්තොත් අජ්ජෝසාය තිත්තති වුනොත් රූපේ මම මගේ මගේ ආත්මයමයි ඒ රූපේ නැතුවම මට බෑ බාහිරටත් එහෙමයි මේ කුණු ප්‍රතිද්දයෙන් හැදිච්ච මේ රූපේ දැකලාද වැඩ වැඩ වෙලා නම අපි පිහිටියා එක ආකාරයකට සත්ත්ව ස්වභාවයකට ඒකට හැඩයට ආවා සතු මහා භූතික රූප මිටියට හැඩයක් ආ. ඒ හැඩයට තමයි මේ බැඳිලා ඉන්නේ. මේ ස්ත්‍රී ලස්සනයි, මේ පුරුෂයා ලස්සනයි, මේ මේ මල් හැඩයි, මෙහෙම සුවඳයි ගඳ. ඔය හැම පැත්තකටම එකක් හැරගෙන තෝරාගමුකෝ. එතකොට හොඳට මේක පැහැදිලි වෙයි. මෙන්න මෙහෙම බැඳුනොත් එයාට නිවන ඈතයි කියලා තේරුම් ගත්තා කවුද? මාළුන් කිය පුත්ත තෙරුන් වහන්සේ. පෙන්නනවා වචනේ ඒවං ආචිනතෝ දුක්ඛං. රැස් කිරීම මේ විදිහට ඇසේ කනේ දිවේ නාසයේ මේ කෙලෙස් රැස්වීම කියන එක තමයි ඒවන් ආචිනතෝ දුක්ඛං රැස් කෙරෙන්නේ මොකක්ද දුක දුක රැස් කරන කෙනාට දුක් ආරා නිබ්බාන උච්චති නිර්වාණය ළඟ නොවේයි කියලා පෙන්වනවා මේක මෙතන අපිට තව තෝරා ගන්න මේ නන්දි රාගය කියන තැනට හොඳ විදර්ශනා වැකි කීපයක් අපි ඉදිරිපත් කරනවා මොකද මේ දේශනා අපේ දේශනා අහලා අපිට කතා කරපු අයත් ඉන්නවා මතක් කරපු අය ඉන්නවා අනේ ස්වාමීන් වහන්සේ කතන්දරයක්ම නෙමෙයි අපි අහන්න ආසයි ඔබ වගේ දේශනා කියලා එහෙම කියපු අය කියනවා මම ගැන කියාගන්න නෙමෙයි ටික කිව්වේ මෙන්න විදර්ශනා යෝගීන්ට එනම් වචන ටිකක් දැන් නන්දි කියන වචනේ අපිට මතු වුණානේ ඡන්தோ කියන වචනේත් මතු වුණානේ නන්දි කියන්නේ සතුට. ඡන්ද කියන්නේ කැමැත්ත. මොකටද? රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශේට. මේ තමයි සත්‍යගතිය. ඒකට වඩා සත්‍ය නෙමෙයි එහෙම ඇලීමක් නැත්තම්. රාග සූත්‍රෙ උපදිනු මෙතන. යා කවුද සත්‍ය සත්‍ය කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි සත්‍ය කියන්නේ කියලා රාග විශ්වාසනේ. අය අස්තයි බුදු පියාණන් වහන්සේ පෙන්නනවානේ යෝසා යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ සත්තෝ තුච්ඡති මොකටද ඡන්දි රාගේ මෙහෙම පවතින රූපේට වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඔබත්මවත් රූපේටත් වේදනාවට සංඥාවට සංකාරයටත් විඥාණයටත් මේ බන්නේ තියෙනවානේ තිබුණු නිසානේ මෙහි ආවේ කොයි මනුලෝ මනුස්සකන්ට ආවා පෙර පිටතර බින්දා අර්ධාරති ගුඩෙක් ගවේදිනා ඒ වැත්තට ගියෙත් නෑ ඉතින් පින් හොඳට තියෙන නිසා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකෙ උපන්නා නම් ඒත් හොඳයි ඒත් මේ වාගේම සෝතානන්ද සූත්‍රයේ පෙන්නනවා බණ අහනවා බණ ධර්ම සාකච්ඡා කරනවා මේ මොහොතේ සදිවි ලෝකවල මරණවා මේ අපි මේ සාකච්ඡා කරන්නේ එහෙනම් හොඳින් හොංගන් දෙමු මෙන්න මෙතනයි තැන මේක විදර්ශනා වැකියක් නන්දික්ඛය රාගක්ඛය නන්දිය සේවීමෙන් රාගය සේවේ දැන් මේ රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරගන්න යන ගමනක් මේ විදර්ශනාවලින් පින්තුම් උත්සාහ කරන්නේ. එහෙනම් මෙන්න මේක මතක් කරගන්න. මේවා කටපාඩම් කරගන්න ඕන. නන්දික්ඛයා රාගයක් ක්ඛයා. නන්දිය සතුට යම් රූපයක, ශබ්දයේ, ගන්ධයක සතුටු සිතක් ඔය ඇති වෙනව නම් ඔය මනස. ආ ඒක ක්ෂය කරගන්න තමයි මේ උපදෙස් ලැබෙන්නේ සීලය ඕනෑ කරන්න උතෙන්ට. හම්බෙන හම්බෙන රූප පස්සෙම යන්න. හම්බෙන ඇහෙන ඇහෙන ශබ්ද පස්සෙම යන්න. එතන සීලයක් නෑනේ, හිලයකමක් නෑනේ, හික්මුණුකමක් නෑනේ, ඇදිච්චුකමක් නෑනේ. ආ ඒකනේ. එතකොට සීල් ගන්නෙ මෙන්න මේ මේ මේ මේ හික්මීම දෙන්න. ඇතේ හික්මීමට, කනේ හික්මීමට, දිවේ හික්මීමට. ඒ ඒ විදිහට. සයි නොයෙකුත් නොයෙකුත් දේවල් රක්වා ගන්න බස් එකකට ගියත් ස්පර්ශයට ඉවිලා ඔය එහෙම තියෙන්නේ ඔය ඒ නිසා මෙන්න මේ නන්දික්‍රය ඒ නන්දිය ශේවීමට අපි රූපයක්, ශබ්දයක් උණ ගැහෙන වෙලාවේ ඒ අස්ස වෙච්ච වෙලාවේ හැදෙන හිතක් තියෙනවා චක්කු විඥානය කිව්වා. ඒ අනුව තින්නම් සංති පස්සෝ පස්සපච්චය වේදනා කිව්වා. වේදනාව කොහොමද කියලා කිව්වොත් සැප දුක් උපේක්ෂා කිව්වා. දැන් විඳින්නේ බිහි වුණා. මෙන්න විඳිතයා. දැන් විඳින්න වැඩියෙන් ගියන් තමයි චෝදිතෝ බවටත් අපේ පින්නතුන්පත් වෙන්නේ. එහෙනම් විඳනේ සීමාවක් තියාගන්නවා. මොකද්ද සීමාව? ඇහැට දෙන රූපය හොඳයි නරකයි කියලා දැනගත්තට දැනගන්න ඕනේ නේද? මේ රූපේ හොඳයි මේ රූපේ නරකයි එහෙම නැත්නම් මේක අසුබයක් මේක සුබයි කියන මට්ටම. එතකොට රූප සංඥායම සිත ගලවා ගන්න තමයි අන්න මේ දිස් කුණපේ අසුබ නිමිත්ත හැටියට අරගෙන අසුබ භාවනාදිය පිළිකුල් භාවනාදිය දිස් කුණපේ මේක දකින්නේ අර තද නන්දියෙන් ඇදිලා යන ගතිය කඩා ගන්න පාලනයකට දෙන්න හිතට නන්දික්ඛය රාගක්ඛය නන්දිය සෙවීමෙන් රාගය ගෙවි යයි සෙවි යයි රාගක්ඛයානන්දික්කය ඊළඟ පදය දෙක දෙපැත්තට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා මෙතන රාගක්ඛයානන්දික්කය ඉස්සලා පෙන්වෙන්නේ නන්දික්කය රාගක්ඛය රාගක්ඛයානන්දික්කය දෙකත්තට රාගයේ සේවෙමින් නන්දිය සේවේ දැන් දෙක එකතු කරලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා නන්දි රාගක්ඛයා චිත්තං සුවිමුත්තං උච්චති නන්දි රාගයාගේ සේවීමෙන් සිත මනාව මිදුනේ වී කියන කාරණේ දැන් අපි මේ නොයේ කාරණේ ටික පැහැදිලි කර ගන්න තවත් බලමු. අපි මේ විදිහටම ටික සරල කරගෙන අද භාවනාවක යෙදෙන අපේ පින්වතුන්ට හිත එක අරමුණක පැවැත්වීමට නේ නොහැකි බවක් තියෙන්නේ. මේක මම හිතන්නේ අනාන අරමුණු වල හිත දුවනවා. මේක ඉබේ ඉබේ කලාගෙන එන බව තියෙනවනේ. සිතුවිලි ඒක තමයි මනසේ ස්වභාවය. ඒක කියන වැඩි ආයතයක් ගන්න එපා. එන සිතිවිලි නවත්තන්න බෑ. එන සිටිවිලි ආරම්භය කුසල් අකුසල් වල යෙදෙන්න එපා. අකුසල සිටිවිල්ල පාලනය කරගන්න. කුසල් සිටිවිල්ලෙන්ද පුළුවන්. තම රහත්ම භාවයට පත් වෙලා නිරෝධ සමාපත්තියෙන් සමාපත්ති සෝවේ රහතත්මයන් වාස්‍ය අවස්ථාව දක්වා කුසල සිටිවිලි එනවා. කුසලදී නවත්තන්න බෑ. අර දෙවිතාවහන්තරත් එහෙමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙනම් මේ මනසේ ස්වභාවය මොකද සංස්කාර සිටිවිලි ඇති වෙන්නේ පින්නතුනේ. ඒක තෝරා ගන්න ටිකක් ධර්මානුකූලව. මේක චෛතසික 50ක් සිතට ආබද්ධ වෙලා එකට තමයි මේ ඒ කොටස තමයි සංකාර කියලා පෙන්වන්නේ. අර වේදනා සංඥා චෛතසික දෙකක්. වේදනා සංඥා සංස්කාර කියපු තැන වේදනා සංඥා චෛතසික දෙකක් සංකාරකම් චෛතසික 50ක් විස්තර කරන්න නෙමෙයි සතු සබ්බ චිත්ත සාධාරණා හැම හිතකටම අදාළ වෙන ඒ ඒ අනුව ඒ අවස්ථාවට යෙදෙන චෛතසික හයක් සබ්බචිත්ත හතක් ඒ ඒ අවස්ථාවට කුසල කුසල අනුව යෙදෙන තන චෛතසික හයක් අකුසල චෛතසික 14ක් සෝබන චෛතසික 25ක් කියන චෛතසික 54ක් බණ පොතේ සඳහන් වෙනවා මේ ඒ චිත්තචෛතසික කාණ්ඩේ ගැන ටිකෙටියෙන්ම හැඳින්වීමක් ලැබෙයි. එහෙම චෛතසික යෙදෙමින් තමයි ආන් අර සිතිවිලි හටගන්නේ. ඒ සිතිවිලි හටගන්න තැන තමයි ඒ සිතිවිලි ක්‍රියාත්මක වෙන තැන තමයි මනෝපුබ්බංග මා ධම්මා. මනසාචේ පදුක්කේන මනසාචේ පසන්නේන කියන තැන පෙන්වුවේ යමක වගේ පළවෙනි කාතාවෙම පින්වතුනි මෙන්න මේ චිත්ත ස්වභාවය. ලෝකයට එකතු වෙන තැන මන ඉන්ද්‍රිය මුල් කොට මනස හට ගන්නවා. මානසික මට්ටමක් හට ගන්නවා. ඒ මානසික මට්ටම තමයි මනෝකුබ්බංගම. ඒ තමයි එතන එතන තව ටිකක් තෝරා ගන්න වෙනවා. මෙන්න මෙහෙම කාය වචී මනෝ. කාය සංකාරය, වචී සංකාරය, මනෝ සංකාරය. ක්‍රියාකාරී අවස්ථාව වෙනකොට මනෝ සංකාරයේ අර චිත්තම තමයි චිත්ත සංකාරයම තමයි ඉන්ද්‍රියන්ට වේදලා මනෝ ద్వාරා වර්ජණයකින් සිත් පහළ කරන ශක්තිය කොටු වෙච්ච තැන බෙන්නනවා මනස කියලා. ඒ මනස තවත් ඉදිරියට ඇවිසිතන ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ලෝකයට එකතු වෙන රූප ශබ්ද ගන්ධ රස සමග එකතු වෙලා සිත විස්තරණය වෙලා ලෞකිකත්වයට ඈදෙන තැනට කියනවා විඥානය කියලා. ඔන්න එතකොට ඒ විඥානය එතකොට දුක්ඛ පක්ෂයේ. එතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා විඥානේ වෙනම පෙන්වන්න ලැබුණේ. එන උඩ වාගේ කිසිම දහම් කරුණු ටිකක් තෝරා ගන්නත් අවශ්‍ය කරනවනේ මේ පින්වතුන්ට. හොඳයි. එහෙනම් නන්දිය රාගයේ ඇති වෙන එක ගැන කලබල වෙන්න එපා. අපි ඒක ගැන රූපේ ගැන ওই විදිහට තේරීමක් කරගත්තනේ. එතකොට දිට්ඨි දිට්ඨපත්තන් කියන කාරණාත් අපි යම් පාලනයකට ගන්න ඕනේ කියන තැනක් කතා කරුවානේ. තව ටිකක් බලමු මේ අපේ බුදු පියාණන් වහන්සේම කොහොමද මේ අසකන දිවනාසයේ ශරීරය පිළිබඳව නන්දිය රාගයේ මිදිච්ච තැන කොහොමද පෙන්වන්නේ කියලා. පස්සති භගවා චක්ුණා රූපං බුදු පියාණන් වහන්සේ රූප දකිනවා. නමුත් සන්තරාගෝ භගවතෝ නත්ති මෙන්න මේ හොඳ අවස්ථාව මාගේ සද්ධාවන්ත පින්වතුනි පස්සති භගවා චක්ුණා රූපං භාග්‍යතුන් වහන්සේ ඇහෙන් රූප දකිනවා එහෙත් සන්දරාගෝ භගවතෝ නත්ති රූප මේ රූපේ හොඳයි මේ රූපේ මැනවයි මේ මේ මේ ආහාරය පත්‍යයි මේ ආහාරය අපත්‍යයි මේක ගඳයි මේක සුවඳයි එයි හඳුනනවා රාතන් වහන්සේ නමුත් ඡන්දේ රාගයෙන් බැඳීම නැහැ රාහතුතු මහන් වහන්සේ. මම බුදු පියාණන් වහන්සේම ඉහළින්ම ලැබුවා. භාග්‍යවතුන් වහන්සේට රූප දකින්නවා. නමුත් ඒ පිළිබඳ චන්ද්‍රාගයක් ගැන නෑ. එනම් විමුක්ත සිතකිනොයි රූපේ හැමේ, ශබ්දේ හැමේ, ගන්ධේ හැමේ. අන්න ඒ නිසා තමයි බුදු පියාණන් සංස්කෘත දේශනාවත් යමුරුයි විත්තේ විත්තමත්තං කියන තැනක් මෙන්න මේ මානුක්‍ය පුත්‍ර තෙරුන්ටත් පෙන්වා වදාරුන් ලැබුවේ. ඒ වගේම අපි තව තැනක් ගමු තව විනාඩියක් හමාරක් රසය ගැන දිව ගැන හොඳට තේරෙන තැනක් ඇරීට. දැන් අපි සාමාන්‍ය ලෝකයා ලුණු ටිකක් වැඩි වුණාද මිරිස් ටිකක් වැඩි වුණාද එහෙම නැත්නම් රසමස උළු සහිත වේක දින පිනවන තැනටම සාත රූප මధుර වුණාද එතනම හොයාගෙන ඒකම හොයාගෙන ඒකටම වහා වැටෙනවනේ එහෙම ලෝකයක් තියෙනනේ රස රසට අබ රහතන් වහන්සේගේ தත්ත්වයක් මෙන්න පින්නතුනේ දිවෙන් රස විඳිනවා ලුණු නැඹුරු හඳුනනවා. රස පටිහාන්දේදී රසය හඳුනනවා රස හඳුනන්නේ නැහැ නෙමෙයි. සතන් වාස්තේ දිවේ රසය දිවේ මේක ලුණු වැඩි මේක අඹුල් වැඩි මේක රසයි මේක මිරිස් වැඩි ඔය මට්ටම හඳුනනවා කවුද රාතන් වාසයේ නමුත් මෙන්න මෙතනයි වෙනස හොඳින් මතක තියාගන්න රස පටි සංවේදී කෝපනසෝ භවංගෝතමෝ ආහාරං ආහාරේති නොච රස රාග පටි සම්වේදී මෙන්න ඒ ආහාරයේ රස රාගයෙන් ඇලෙන්නේ නැහැ රසෙ විඳිනවා ආහාර ගන්නවා නමුත් රස රාගයෙන් මිදිලා කොච්චර විමුක්ත හිතක්ද එතකොට පින්නොතන දිවට දැනෙන විඳින රසයෙන් විමුක්තයිනේ මෙන්න මේ විදිහට තමයි මේ මුතේ මුතමත් අන් අවස්ථාවට ඒක උදාහරණයක් ඔය පෙන්වුවේ ඒ වගේම තමයි ගන්ධ රස පොට්ටබ්බේ විදිහට එහෙම වෙලා ඒ ඒ අරමුණු වලින් මේ දැනගැනීම් ස්වභාවයට තමයි අපි සිතයි අර පෙන්නපු චෛතසික 52 නුයි ඇති වෙන මානසික මට්ටම එහෙම නැත්නම් මානසික තත්ත්වයෙන් තමයි මානසික දුර්වලතා මානසික විෂමතා මානසික ලොකු ගැටලු හැටිලා මනස විකෘති කරගෙන විකෘති නිසා බිහි වෙන්නේ මේ වට ඇහැට කනට දිවන ආසයට මේ හම්බෙන ලෝකයට එකතු වෙන තැන ලෝකේ හඹා යන ලෝකේ වඩන කෙනෙක්ම වෙච්ච තැන මෙන්න මේ දුක හට ගන්නවා ඒකේ මිදිච්ච තැන තමයි අර අපචයනය නැත්තම් දුකේ කෙලවර දකින්න තැනට අපි පෙන්වුවේ නිවන ඈතයි මේ බැඳීමට ලක් වෙච්ච කෙනාට දුක රැස් කරන්නාට නිවන ඈතයි දුකෙන් මිදෙන කෙනා නිවන සම්පතිකේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනසෙන් මිදෙන තැන මිදෙන කෙනා විමුක්ත කෙනා නිවන ළඟයි කියලා මේ දේශනාවෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරලා තියෙනවා. ඉතින් ඔය ස්වභාවයන් මේ මානසික ස්වභාවයන් නේද මේවා ඒ මානසික ස්වභාවයන් තමයි චේත, මන, විඥාන, හදය, මානස කියන ওই වචන වලින් පෙන්වන්නේ පින්නතුනේ චිත්තේම ප්‍රකාශ කරන පාලි නාමය, චිත්ත ස්වභාවයේ වර්ධනය. එතකොට මේ ධර්මානු අවබෝධයෙන් මේ පින්නතුන් මේ ලෝකයට හඹා එකතු වී සිටින සත්ත්ව ස්වභාවය සහ ඉන් එහාට චිත්ත චෛතසික නම් ශක්ති වේගයක එකතුවක වේගයකින් තමයි කර්ම බවට සත්‍යය පෙළඹෙන්නේ. කාය කම්මේ, වචී කම්මේ, මනෝ කම්මේ පෙළඹෙන්නේ. මනෝ කම්මේ යෙදෙන්නේ. ඒ අනුව කුසල අකුසල ඔන්න කර්ම ශක්තිය. ඒකට අනුව විපාක වාරයක්. ඉතින් විපාක වෙනයි අපි මේ කරපු කුසල අකුසල කරනවා විපාක වාරන මනු ලෝකට දෙන විදිහ. තව කොටසක් දිව්‍ය ලෝකේ. තව කොටසක් සතර පායෙත් මේ වෙනකොටත් ඇති. ඒ නිසා කුසල අකුසල කොමිට තෝරා බේරාගෙන සංසාර දුකක් ඇති බවත් හොඳින් අවබෝධ කරගෙන මේ ජීවිතයේ තුල මේ පින්නතුන් යම් උත්සාහයක් ගන්න ඕනේ මේ සසන් සංසාර දුකෙන් මිදෙන්න ඕනේ කියන දේශනාව අපි මේ අවස්ථාවේ කරනවා මේ පින්නතුන් හැමදෙනාම හොඳින් මේ ජීවිතය ගත කරමින් මේ සතර දුකක් ඇති බව අද දේශනාවෙන් අවබෝධ කරගන්න මිදෙන්නත් පුළුවන් කියන අදිස්ථානය අද ඇති කරගන්නා හැටියට අනුශාසනා කරනවා. අනුශාසනා කරනවා ආශිර්වාද කරනවා. නමින් මිය පෙරළගිය අත්තන්ට මේ පිම්පෙත් අනුමෝදම් විත්වා කියලාත් අපි අනුමෝදන් කර සිටිනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මත්‍යාගම ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජනීය ඉලන්දගත් සදේ ශීල විසුද්ධි ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදු මතක් වෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට සේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයන්ට ඔබ සැමට සම්මා සම්බුත් සරණයි